පවුල් මල එකෙකු මල එකියක හා වෙසෙන පවුලය මල එකෙකු දෙවියක හා වෙසෙන පවුලය දෙවියෙකු මල එකියක හා වෙසෙන පවුලය දෙවියෙකු දෙවියක හා වෙසෙන පවුලයයි පවුල් ಜಾති හතරක් ඇති බව තථාගතයන් වහන්සේ වදාළසේක ප්‍රාණඝාත ආදී පංච පාපයෙන් වළක්නා ස්වභාවය හා දෙන ස්වභාවයද මිනිසයා දේවත්වයට පමුණුවන ගුණයෝය. එබැවින් ඒ ගුණයන්ගෙන් යුක්ත පුරුෂයා හට දෙවියෙක් යයිද ස්ත්‍රියකට දේවිය දිව්‍යාංගනාවක් යයිද කියනු ලැබේ. දුස්සීල වූ මසුරු වූ වූද පැවිද්දන්ට ගරහා කරන්නා වූද ගෘහස්තයා ගුණ මරණයෙන් මල එකෙකු වන බැවින් ඔහුට මල තනත්තායයි කියනු ලැබේ. බුදුන් වහන්සේගේ ධර්මයේ හැටියට අඹු සැමි දෙදෙනම දුස්සීල වූ මසුරු වූ පැවිද්දන්ට ගර්හා කරන්නා වූ පවුල මලයකකු මලයකියක හා වෙසෙන පවුලය දුස්සීල වූ මසුරෙකු වූ පැවිද්දන්ට ගර්හා කරන්නා වූ සැමියෙකු ඇති සිල්වත් නොමසුරු බිරිඳක් ඇති පවුල මලයකෙකු දෙවියක හා වෙසෙන පවුලය සිල්වත් වූ මසුරු නො වූ සැමියෙකු හා දුසිල් මසුරු බිරිඳක් ඇති පවුල දෙවියෙකු මල එකියක හා වෙසෙන පවුලය අඹු සැමි දෙදෙනම සිල්වත් වූ නොමසුරු වූ දෙන සුළු වූ පවුල දෙවියෙකු දිව්‍යාංගනාවක් හා වෙසෙන පවුලය ගුණදහම් වඩන්නා වූ ඒ අඹුසැමියෝ මෙලවද සමගියෙන් සතුටින් වාසය කොට මරණින් මතු ස්වර්ගයට යන්නාහ. භාර්යාවෝ හත් දෙන වදක සම භාර්යාවය චෞරි සම භාර්යාවය ආර්ය සම භාර්යාවය මාතෘ සම භාර්යාවය භගිනි සම භාර්යාවය සඛී සම භාර්යාවය දාසී සම භාර්යාවයයි භාර්යාවන් හත් දෙනෙකු ඇති බව බුදුන් වහන්සේ වදාළසේක 1 නපුරු වූ සැමියාට හිතමත් හිතවත් නො වූ දයාවක් නැත්තා වූ අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ සැමියාට වද කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වදක සම භාර්යාව නම් වෙයි. දෙක සැමියා විසින් වෙහෙසි සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව චෞරි සම භාර්යා නම් වෙයි. තුන ගෙදර වැඩ කිරීමට නොකැමති වූ අලස වූ බොහෝ අනුභව කරන්නා වූ ක්‍රූර වූ නපුරු වචන කියන්නා වූ හිමියා යටත් කරගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වෙයි. හතර සැමියාට හිතවත් වූ අනුකම්පා ඇත්තා වූ දරුවන් රක්නා මවක් මෙන් සිය හිමියා රකින්නා වූ හිමියා සපයන ධනය පරිස්සම් කරන්නා වූ භාර්යාව මාතෘ සමබාර්යා නම් වෙයි. පහ. නැගණියකසේ සැමියාට ගරු කරන ලැජ්ජාව ඇති සැමියාට කී කර වූ භාර්යාව භගිනි සම භාර්යා නම් වේ. 6. බොහෝ කලකින් නොදුටු යහලයකු දැක සතුටු වන්නා වූ යෙහෙලියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ කුලවත් වූ සිල්වත් වූ පතිවෘතා ඇත්තා වූ භාර්යාව සඛී සම භාර්යා නම් වෙයි. 7. හිමියාගේ තර්ජනවලට නොකිපෙන්නා වූ හිමියාගේ වරද ඉවසන්නා වූ හිමියාට කීකරුව වාසය කරන්නා වූ භාර්යාව දාසී සම භාර්යා නම් වෙයි. යාවිද භාර්යා වදකාති උච්චති චෞරීච ආර්යාතිච යා පෞච්චති දුස්සීල රූපා පරුසා අනාදරා කායස බේදා නිරයන් වජන්තිතා දුස්සීල වූ නපුරු වූ හිමියාට අනාදර කරන්නා වූ වදක භාර්යාවය චෞරී භාර්යාවය ආර්ය භාර්යාවය යන කියනු ලබන භාර්යාවන් මරණින් මතු නරකයට යන බව මේ ගාථාවෙන් ප්‍රකාශිතය. යාවීද මාතා භගිනී සකීච දාසීච බර්යාතිච යා පෞච්චති සීලේටිත්තතා චිරත්තං සංවුතා කායස්ස වේදා සුගතින් වජ්ජන්තිතා සීලේහි පිහිටියා වූ මාතෘ භාර්යාවය භගිනි භාර්යාවය සඛී භාර්යාවය දාසී භාර්යාවයයි කියනු ලබන භාර්යාවෝ මරණින් මතු සුගතියට යත්හයි මෙයින් ප්‍රකාශිතය මෙලව ජය ගන්නා ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් විශාකා මහ උපාසිකාවට වදාරන ලද්දේ මනාකොට කළ යුතු දෑ කිරීමය පිරිවර ජනයාට සුදුසු පරිදි සංග්‍රහ කිරීමය සිය සැමියා සතුටු වන පරිදි හැසිරීමය හිමියා සපයන ධනය ආරක්ෂා කර ගැනීමය යන කරුණු හතරෙන් යුක්ත ස්ත්‍රිය මෙලොව ජය ගැනීම පිණිස පිළිපන් ස්ත්‍රියක් වන බව 1 ආහාර පිසීම මැසීම ගෙතීම ගේදොර අලුත් වැඩියා කිරීම කැඩුම් බිදුම් සකස් කිරීම පරණ බඩු අලුත් වැඩියා කර ගැනීම රෝගීන්ට සාත්තු කිරීම යන ආදී ගේක ස්ත්‍රිය විසින් සිදු කළ යුතු දේ අනලසව මනා කොට සිදු කිරීම මෙලොව දිනීමට පිළිපන් ස්ත්‍රියගේ පළමු වන අංගයයි. ඒවා මනා කොට කිරීමට නොසමත් වූද අලස වූද භාර්යාවක් ඇති නිවස සශ්‍රීක නොවන නිවසක් වෙයි. 2. ගෙදර වැඩකරුවන් ඒ ඒ දෙය කළ නොකළ බව දැන ගැනීම ආහාර පාන ආදියෙන් ඔවුනට සුදුසු පරිදි සංග්‍රහ කිරීම ගිලන් වූ කල ඔවුනට සංග්‍රහ කිරීම ගෙදර කටයුතු වලින් පිටතට පැමිණෙන නෑමිතුරන්ට සංග්‍රහ කිරීම මෙලව ජය ගැනීම පිණිස පිළිපන් ස්ත්‍රියගේ දෙවන අංගයයි එසේ සංග්‍රහ නොකරන ගෙවල කම්කරුවෝ සැලකිල්ලෙන් වැඩ නොකරයි. සමහර විට ගේද හැරයයි. යම් යම් අවස්ථාවලදී උපකාරයට පිටතින් පැමිණෙන නෑමිතුරෝද නොපැමිණෙති. එයින් බොහෝ කටයුතු පිරිහෙයි. 3. හිමියා සතුටු වන හැටියට මෙලෝ දිනීම පිණිස පිළිපන් ස්ත්‍රියගේ තුන්වන අංගයයි. බිරිඳ එසේ නොහැසිරෙන කල හිමියා ධන සැපීම් ආදියට පසුබට වෙයි. අන්‍ය ස්ත්‍රීන් ඇසුරු කරන්නට හෝ පටන් ගනී. එයින් ඒ පවුල පිරිහෙයි. 4. හිමියා සපයන ධනය පරිස්සම් කර ගැනීම මෙලොව යහපත පිණිස ස්ත්‍රියගේ හතරවන අංගයයි. භාර්යාව පමණ ඉක්මවා වියදම් කරන්නයක් වුවහොත් ඒ පවුලට විලඳුකමින් නැගී සිටින්නට නොපුළුවන් වෙයි. පරලොව ජය ගන්නා ස්ත්‍රිය ශ්‍රද්ධාවෙන් යුක්ත වීම සීලයෙන් යුක්ත වීම දෙන ස්වභාවය ඇතියක් වීම නුවණින් යුක්ත වීම යන මේ කරුණු හතර පරලොව ජය ගන්නා පිණිස පිළිපන් ස්ත්‍රියගේ අංගයෝයයි ප්‍රකාශිතය දෙලොව ජයගැනීමට හේතු වන අංග 8න් යුක්ත වූ කාන්තාව මෙලව ප්‍රීතියෙන් වාසය කොට මරණින් මතු මනාපකායික දෙවියන් කෙරෙහි උපදින්නීය. අඹු සැමියන්ගේ යුතුයකම් පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින්ම ඔවුනොවුන් සම්බන්ධයෙන් තම තමා අයත් යුතුයකම් නොපිරිහෙලා ඉටු කළ යුතුය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නොකොට අනිකාගෙන් පමණක් යුතුයකම් යුතුයකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙයි. බොහෝ පවුල්වල අසමගිකම් වලට හා පිරිහීමටත් හේතුව එයයි. තථාගතයන් වහන්සේ විසින් සිංහල ගෘහපති පුත්‍රයාට සැමියෙක්ගේ යුතුයකම් පහක් සහ අඹුවෙකුගේ යුතුයකම් පහක්ද වදාළසේක. සැමියාගේ යුතුයකම් 1. බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කතා කිරීම 2. බිරිඳට අවමන් නොකිරීම 3. සිය බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නොකිරීම 4. ආහාර පිළියෙල කිරීම ආදී ගෙයි කටයුතු වලට අධිපති බව පැවරීම. 5. වස්ත්‍ර ආභරණ පිළියෙල කර දීම යන මේ කරුණු පහ භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුයකමිය. භාර්යාවකගේ යුතුයකම් කියන ලද කරුණු පහින් හිමියා විසින් භාර්යාවට සංග්‍රහ කරන කලෙහි භාර්යාවද 1 කලට වේලාවට ආහාර පිළියෙල කිරීම ආදී ගෙයි කටයුතු මනාකොට කිරීමය දෙක තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනාකොට සංග්‍රහ කිරීමය තුන සිය සැමියා හැර අන් පුරුෂයන් නොපැතීමය හතර හිමියා සපයන ධනය ආරක්ෂා කිරීමය පහ සියලු කටයුතු අනලසව කිරීම යන කරුණු පහින් සැමියාට සංග්‍රහ කරන්නීය. දෙලොව වැඩ පිණිස පවත්නා වූ කරුණු වියග්ග පජ්ජ නම් වූ කෝලිය රාජපුත්‍රයා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුරජාණන් වහන්සේගෙන් විචාලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උත්ථාන සම්පදා ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවකතා යයි මෙලව යහපත පිණිස පවත්නා කරුණු හතරක් ඇති බව වදාළසේක. උත්තාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමින් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍රයකින් හෝ රාජකාරියකින් හෝ ජීවත් වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්තව දක්ෂව අනලසව කරන බවය. ආරක්ෂ සම්පදා යනු මාපිය ආදීන් ආදීන්ගෙන් අයිති වීමෙන් හෝ තමාගේ වීරියෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයිති වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නොගන්නා පරිදි විනාශ නොකරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බවය. කල්යාණ මිත්තතා යනු සද්දා සීල ප්‍රඥා ආදී ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍රය කරන බවය සමජීව කතා යනු ආදායමට වඩා වියදම වැඩි කර නොගෙන ණයගැති නොවි පමණට වියදම් කොට දුක් නොවිද සමව ජීවිකාව කරන බවය. සද්දා සම්පදාය, සීල සම්පදාය, ඡාග සම්පදාය, පඤ්ඤා සම්පදාය යන මේ හතර පරලොව යහපත පිණිස පවත්නා කරුණුය. සද්දා සම්පදාය anu බුද්ධ ධර්මය, බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍රයාගේ ගුණ හා කර්ම කර්මඵලය විශ්වාස කරන බවය. සීල සම්පදා යනු පන්සිල් රක්නා බවය. ඡාග සම්පදා යනු ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට සුදුසු පරිදි ආහාර පාන වස්ත්‍ර ආදිය දෙන බවය. පඤ්ඤා සම්පදා යනු ස්කන්ධ ආදී ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ හා අනිත්‍ය ආදී සාමාන්‍ය ලක්ෂණ දක්නා විදර්ශනා ඥානය ඇති බවය. පොහොසත් පවුල් වැටීමේ හේතු නට්ඨංන ගවෙස්සන්ති ජින්නංන පටිසංකරොන්ති අපිරිමිත පාන භෝජනා හොಂತಿ දුසීලං ඉත්තිවා පුරිසංවා ආදිපච්චේ ඨපෙන්ති යනුවෙන් නැති වූ දෙය නොසෙවීමය, දි รู දෙය අලුත් නොකිරීමය, පමනක් නැතිව කැම බීම කිරීමය, දුස්සීල ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු හෝ ප්‍රධානත්වයේ තැබීම යනු කරුණු හතර පොහසත් පවුල් වැටීමේ හේතුයයි තථාගතයන් වහන්සේ වදාළසේක. වස්තු විනාශයේ හේතු 6 භාග්‍යවතුන් වහන්සේ විසින් සිඟාල ගෘහපති පුත්‍රයාට දේශනය කරන ලද්දේ ගෘහපති පුත්‍රය මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවකි. නොකල්හි වීතිවල නැවත නැවත හැසිරීම වස්තු විනාශයේ හේතුවකි. නුත්‍රිය නර්තන ගීත ආදී පවත්වන තැන්වල නැවත නැවත හැසිරීම වස්තු විනාශයේ හේතුවකි. ප්‍රමාදයට හේතු වූ සූදුවේහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවකි. පාප මිත්‍රයන් නැවත නැවත සේවනය කිරීම වස්තු විනාශයේ හේතුවකි. අලස භවෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයේ හේතුවකි. සුරාපානයේ දෝෂ 6 ගෘහපති පුත්‍රය මදයට හා ප්‍රමාදයට හේතු වන සුරාමේර පානෙහි නැවත නැවත යෙදීමේදී මේ දොස් 6 ඇත්තේය. ඇස් හමුවෙහිම ධනය පිරිහීම කෝලහල වැඩිවීම රෝග බහුල වීම අපකීර්තිය ඇතිවීම ලැජ්ජා උපදවන තැන් දැක්වීම ප්‍රඥාව දුර්වල වීම යන මේ හය මද ප්‍රමාදයන්ට හේතු වන සුරාමේරය පානේහි නැවත නැවත යෙදීමේ ආදීනවයෝය නොකල්හි ඇවිදීමේ දොස් හය ගෘහපති පුත්‍රය නොකල්හි වීතිවල ඇවිදීමෙහි මේ දොස් හය ඇත්තේය ඔහුගේ ආත්මයද නොරැකෙයි. ඔහුගේ අමුදරුවෝද නොරැකෙයි. ඔහුගේ වස්තුවද නොරැකෙයි. හෙතෙමේ පව්කම් වලට සැක කරනු ලබන්නේද වෙයි. ඔහු ගැන අසත්‍ය කතාද ඇති වෙයි. හෙතෙමේ බොහෝ දුක් ඉදිරියට තබාගෙන සිටින්නේ වෙයි. ගෘහපති පුත්‍රය මේ හය නොකල්හි වීතිවල ඇවිදීමේ දෝෂය නෘත්‍ය නර්තන මණ්ඩලාදීෙහි හැසිරීමේ දෝෂ 6 මේ අතීත ලෝකයේ හැටියට වදාරන ලද්දකි තේරුම ගෘහපති පුත්‍රය නර්තන මණ්ඩලාදී හැසිරීමෙහි මේ දොස් 6 ඇත්තේය ඒ තන්වල හැසිරීමෙහි ඇලුණු තැනැත්තේ කොතන නැටුමක් ඇතද කොතන ගීකීමක් ඇතද කොතන වැයුමක් ඇද්ද කොතන කතා කීමක් ඇද්ද? කොතන තාලම් ගැසීමක් ඇද්ද? කොතන බෙර ගැසීමක් ඇද්දදයි බලා සිටි. ගෘහපති පුත්‍රය මේ හය නෘත්‍ය මණ්ඩලාදී හැසිරීමේ ආදීනවයෝය. සූදුවේ ආදීනව හය. ගෘහපති පුත්‍රය දූ කෙරෙහි නිතර යෙදීමේදී මේ ආදීනව හය ඇත්තේය. දිනීමෙන් සතුරෙක් ඇති වෙයි. පෙරදුනොත් ශෝකය ඇති වෙයි. මෙලව ධනෙන් පිරිහෙයි. විනිශ්චය සභාවේදී සෝදුකාරයාගේ වචනය නොපිළිගැනේ. මිතුරන් විසින් වර්ජනය කරනු ලැබේ. සූදුකාරයා භාර්යාවක පෝෂණය කිරීමට සමතෙක් නොවේ යයි ආවාහ විවාහ කරන්න වුන් නොපතනු ලැබේ. ගෘහපති පුත්‍රය මේ හය සූදු කෙලියෙහි නැවත නැවත යෙදීමේ ආදීනවයෝය. පාප මිත්‍ර සේවනයේ ආදීනව 6. ගෘහපති පුත්‍රය පාප මිත්‍රයන් නිතර සේවනය කිරීමේදී මේ දොස් 6 ඇත්තේය. සූදුකාරයෝද ඔහුගේ මිතුරෝ වෙති. ස්ත්‍රී සොණ්ඩා ආදී එනම් කෑදර අය ඔහුගේ මිත්‍රයෝ වෙති. සුරා සොණ්ඩයෝද ඔහුගේ මිත්‍රයෝ වෙති. සමාන දෙයින් රවටන්නෝද ඔහුගේ මිත්‍රයෝ වෙති. අන් ක්‍රමවලින් රවටන්නෝද ඔහුගේ මිත්‍රයෝ වෙති. සාහසිකයෝද ඔහුගේ මිත්‍රයෝ වෙති. ගෘහපති පුත්‍රය මේ හය පාප මිත්‍රයන් නිතර සේවනය කිරීමේ ආදීනවයෝය. අලස භවෙහි ආදීනව හය. ගෘහපති පුත්‍රය අලස බැවිහි යෙදීමේ මේ ආදීනව හය ඇත්තේය. අලසයා ඊතා සීතලයේයි වැඩ නොකරයි. ඊතා උෂ්ණයේයි වැඩ නොකරයි. බොහෝ හවස්යයි වැඩ නොකරයි. ඊතා උදෑසනයේයි වැඩ නොකරයි. බොහෝ බඩගිනි ඇත්තේමයයි වැඩ නොකරයි. බොහෝ ආහාර වළඳී සිටීමේයි යැයි වැඩ නොකරයි. මෙසේ වැඩට බාධා වන අන්‍ය කෘත්‍යයන් දැක්වීම බහුල කොට වාසය කරන්නා වූ ඔහුට නූපන් භෝගයෝ නූපදිති උපන් භෝගයෝද ෂය වෙති ගෘහපති පුත්‍රය මේ හය අලස බැවිහි ආදීනවයෝය මාපියෝ දරුවන් ලත් අබුසැමියෝ මාපියෝ නම් වෙයි දරුවන් නැති බව ඔවුනට මහත් සතුටකි සැපතකි එහෙත් නොමනා දරුවන් නැති බව ඔවුනට සැපතක් නොව නපුරකි බඩුවක හොඳ නරක බව පිළිබඳව වගකිය යුත්තා බඩුව තනන තැනැත්තාය ඔහු හොඳින් තනුවහොත් බඩුව වැඩ ඇති වටිනාකම ඇති සුන්දර දෙයක් වෙයි හොඳින් නොතනුවහොත් පලක් නැති නොවටිනා දෙයක් වෙයි එමෙන් දරුවන්ගේ හොඳ නොහොඳ බව පිළිබඳව වගකිය යුත්තෝ ඔවුන් තනන මාපියෝය. ගුණදහම් උගන්වා පාප මිත්‍ර සේවනයෙන් මුදවා, කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයට පවුනවා, සිප් සතර උගන්වා දරුවෙකු තනුවහොත් ඒ දරුවා හොඳ දරුවෙක් වෙයි. ඇතැම් මාපියවරු Taman බොරු කීම, සොරකම් කිරීම, දූ කෙලීම මත්පැන් බීම ආදී නොමනා කර්ම කරමින් දරුවන් හොඳින් තනන්නට සිතති. එහෙත් එය කිසි කලෙක සිදුවන්නක් නොවේ. මාපියන් නොමනාකම් කිරීමම දරුවන්ට ඒවා කරන්නට උගන්වීමකි. දරුවෝ මව්පියන් අනුව ඒවා කරන්නට පටන් ගනී. දරුවන් හොඳින් තනාගනු කැමති මාපියන් විසින් පළමු කොට Tamanගේ දුසිරිතෙන් වැළකිය යුතුය. නොමනා කොට දරුවන් තනන මාපියෝ දරුවන්ගේ සතුරෝය. නොමනා දරුවෙකු ඇතිකර ගැනීම Tamanටද සතුරෙකු ඇතිකර ගැනීමය. එපමණක් නොව එය ලෝකයාටත් සතුරෙකු ඇති කිරීමකි. අසත්පුරුෂයා මුළු ලොවටම සතුරෙකි. මාපියන් විසින් දරුවන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණ මහලු කාලයේදී උපකාර ලබා ගැනීමය. එහෙත් දරුවන්ගෙන් කිසි සැලකිල්ලක් නොලබා ඔවුන්ට දොස් කියමින් තැවි තැවි වෙසෙන මහලු මව්පියෝ බොහෝය. ඔවුන්ට එසේ තැවෙන්නට සිදු වී තිබෙන්නේ නොමනා ලෙස දරුවන් තනු නිසාය. තමනුත් තමාගේ මව්පියන්ට උවටන්කොට දරුවන්ට ආදර්ශයේදී යුතුයකම් උගන්වා තනු දරුවෝ මාපියන් අමතක නොකරති. මාපියන්ගේ යුතුයකම් දරුවන් අයහපත් අය වීමට ඔවුන්ට තමන් විසින් ඉටු කළ යුතු යුතුයකම් මාපියන් දැනගෙන ඒවා ඉටු කළ යුතුය. මාපියන්ගේ යුතුයකම් තථාගතයන් වහන්සේ සිංහාල ගෘහපති පුත්‍රයා හට පාපා නිවාරෙන්ති කල්යාණේ නිවස්සංසති සිප්පං සික්ඛාපෙන්ති පතිරූපේන ධාරේන සංයෝජෙන්ති සමයේ දායජ්‍ය නෙය්‍යාදෙන්ති යනුවෙන් වදාළසේක පාපයෙන් වළක්වාලීම යහපතේ යෙදවීම සිල්ප ඉගැන්වීම සුදුසු භාර්යාවක් හා යෙදවීමය සුදුසු කල්හි දායාද පවරා යන මේ පහ දරුවන් සම්බන්ධයෙන් මාපියන් විසින් ඉටු කළ යුතු යුතුයකම්ය මාපියන්ගේ ගුණ මිනිසයා පළමුවෙන් මෙලව උපදිනුයේ දින ගණනක්වත් සොයශක්තියෙන් ජීවත් විය හැකි ශක්තියක් ඇතිව නොවේ. මාපියන්ගේ උපකාරය නොලදහොත් ඒ වහා මෙලොවින් තුරන් වන්නේය. දරුවෙකු සොය ශක්තියෙන් ජීවත් විය හැකි තත්වයට පැමිණවීමට මාපියන්ට බොහෝ කලක් වෙහෙසෙන්නට දුක් ගන්නට සිදු වෙයි. මාපියෝ දරුවන් කෙරෙහි අප්‍රමාණ කරුණාව ඇත්තෝය. තම තමාගේ ශරීරයේ කොටසක් වූ කිරි දරුවාට පවන්නේය. තමාගේ ශරීරයේ උණුසුමෙන් දරුවාගේ ශරීරය උණුසුම් කරවන්නීය. පිළිකුල් නොකොට සෙම් සොටු මල මුත්‍රා ආදිය පහකොට දරුවා පවිත්‍ර කරන්නීය. මාපියෝ රෑනිදි නොලබා දරුවා රක්නාහ. Taman සාගින්නෙන් පෙළෙමින් වුවද දරුවාට ආහාර පාන අඩුවක් නැතිවන ලෙස සපයා දීමෙන්ද දරුවාට රෝගාදී අන්තරායක් ඇති වූ කලෙහි තමන් සතු ධනය සියල්ලටම වුවද වියදම් කරමින්ද තමන්ගේ ධනය අවසන් වූ කලෙහි ණයට පාවා ණයට පවාගෙන වියදම් කිරීමෙන්ද දරුවාට සංග්‍රහ කරන්නාහ මදක් වැඩුණු දරුවෝ නොඑක් විට මාපියන්ට වරද කරති ඔවුන් සතු ධනයට හානි කරති අකීකරු වෙති එහෙත් කාරුණික වූ මාපියෝ ඔවුන්ගේ වරද කොතෙක් මහත් වූද ඉවසා Tamanගේ අමාරුකම් නොබලා දරුවන් සුවපත් කරනු පිණිස බොහෝ වෙහෙසී ධනය සපයා ආහාර පාන වස්ත්‍රාදියෙන් ඔවුන්ට සංග්‍රහ කරති ශිල්ප ශාස්ත්‍ර උගන්වති තමන් සියල්ලම ඊතා පිරිමසා කරගෙන සපයන ධනය දරුවන්ගේ මතු ප්‍රයෝජනය සඳහා තබති. මෙසේ දීර්ඝ කාලයක් මාපියන් විසින් දරුවන්ට කරන ගුණය මෙතෙක් යයි පමන කළ නොහැක. මව් ඔවුන්ගේ ගුණ අනන්තය. මාපියන් ගුණ දක්වන්නා වූ තථාගතයන් වහන්සේ බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්න නමේතං අදිවචනං පුබ්බ දේවාති භික්ඛවේ මාතා පිතුන්නං මේතං අදි වචනං පුබ්බා චරියාති භික්ඛවේ මාතා පිතුන්නම් මේතං අදි වචනං ආහුනේයාති භික්ඛවේ මාතා පිතුන්න මේතං අදි වචනං තං කිස්ස හේතු බහූපකාරෝ භික්ඛවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සතරෝ යයි වදාළසේක තේරුම මහණෙනි බ්‍රහ්මයා යනු මාපියන්ට නමකි. పూర్ව දේවයෝය යනු මාපියන්ට නමකි. పూర్ව ආචාර්යයෝ යනු මාපියන්ට නමකි. ආහුණෙයෝ යනු මාපියන්ට නමකි. කුමක් හේින්දයත් මාපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇතියෝය. දරුවන්ගේ දිවි රක්නෝය. කවාපවා දරුවන් වැඩි දියුණු කරන්නෝය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝය යනුෙහි තේරුමයි. බ්‍රහ්මයෝ සත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යන සතර ධර්මය පවත්වති. මාපියෝද සිය දරුවන් කෙරෙහි ඒ සතර ධර්මය පවත්වති. එබැවින් ඔවුහු දරුවන්ගේ බ්‍රහ්මයෝය. දරුවා මෞකුස වසත්ම ඔවුනට අපගේ දරුවා කවදා දක්නොම්දැයි මෙත්සිත උපදී. උපන් දරුවා හඬන කලෙහි ඔවුන්ට දරුවා කෙරෙහි කරුණාව උපදී. දරුවා වැඩි සුරතල් බස් තෙපලමින් සෙල්ලම් කරන කලෙහි ඔවුන්ට මුදිතාව උපදී. දරුවා ස්වශක්තියෙන් ජීවත් වන කලෙහි ඔවුන්ට උපේක්ෂාව උපදී. මෙසේ මාපියෝ සිය දරුවන් කෙරෙහි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාවන් පවත්නාහ උත්පත්ති දේවය සංවෘත්ති දේවය විසුද්ධි දේවයයි දේව තුන් කොටසකි උප්පත්තියෙන් දෙවි වූ දෙව්ලෝ වැසියෝ උප්පත්ති දේව නම් වෙති දේවයයි මහජනයා විසින් සම්මත කළ රාජාදීහු සංවෘති දේවනම් වෙති. කෙලස් කෙලුටෙන් පිරිසිදු වූ බුද්ධ ආදීහු විසුද්ධි දේවනම් වෙති. විසුද්ධි දේව වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා තමන්ට අපරාධ කරන්න උන්ටද නොකිපි ඔවුන්ටද යහපතම කරනසේක මාපියෝද සිය දරුවන් තමන්ට කරන වරද ගණන් නොගෙන ඔවුන්ට යහපතම කරන්නාහ ඒ කාරණයෙන් විසුද්ධි දේවයන් වැනි බැවින් මාපියෝද දේව නම් වෙති. මිනිසයන් විසින් උත්පත්ති දේවාදීන් හැඳිනගන්නේ පසුවය. ඔවුන් පළමුවෙන් හැඳිනගන්නා වූද පිහිට ලබා ගන්නා වූද දෙවියෝ මාපියෝය. එබැවින් මාපියෝ දරුවන්ගේ పూర్ව දේවයෝය. මිනිසිය නොඑක් ඇදුරන් කරා ගොස් ශිල්ප ශාස්ත්‍ර උගන්නේ පසුවය. පළමු ඉගෙනීම ලබන්නේ මාපියන්ගෙනි. එබැවින් මාපියෝ දරුවන්ගේ పూర్ව ආචාර්යයෝය. වැඩිවියට පැමිණි දරුවන් විසින් Taman බාල කාලයේදී බොහෝ දුක්ගෙන කරුණාවෙන් පෝෂණය කළා වූ මාපියන් කොතෙක් දුර සිටියත් සිටිනා තැනකට ආහාර පාන වස්ත්‍ර ආදිය ගෙන ගොස් පුදා සත්කාර කළ යුතුය. ඔවුන් දරුවන්ගෙන් පූජා සත්කාර ලැබීමට සුදුස්සෝය. එබැවින් ඔව්හු ආහුනෙයෝ යයි කියනු ලැබෙත්. අනන්ත ගුණ ඇත්තා වූ මාපියන් කෙරෙහි දරුවන් විසින් පිළිපැදිය යුතු හැටි තස්මා හිතේ නමස්සෙය්‍ය සක්කාරෙය්‍යාත පණ්ඩිතෝ අන්නේන අතපානේන වත්තේන සයනේන ච උච්ඡාදනේන නහාපනේන පාදානං දෝවනේන ච යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාළසේක එසේ බ්‍රහ්මාදීන් වන බැවින් නුවණැති දරුවා ඒ මාපියන්ට নমස්කාර කරන්නේය ආහාරයෙන්ද පානයෙන්ද වස්ත්‍රයෙන්ද සයනයෙන්ද ඇඟ ඉලීමෙන්ද නෑවීමෙන්ද පාසේදීමෙන්ද සත්කාර කරන්නේය යනුෙහි තේරුමයි. ධන සැපීම කරන වැඩිවිය පැමිණි දරුවන්ට මිස බාල දරුවන්ට මාපියන්ට ආහාර පාන ආදියෙන් සංග්‍රහ නොකළ හැකිය. මාපියන්ගේ කටයුතු වලට ආධාර කිරීම වැඳීම යන මේවා බාල දරුවන් විසින්ද කළ හැකිය. මාපියන්ට වැඳීම බාල දරුවන්ට මාපියන් විසින් පුරුදු කළ යුතුය. ශ්‍රේෂ්ඨ වන්දනාව වූ පසඟ පිහිටුවා වැඳීම නිතර කළ හැකියක් නොවේ. දෙයත් එක්කොට හිස නමා වන්දනාව සෑම තැනදීම කළ හැකි වන්දනාවකි. ගෙයින් පිටවි පාසල් ආදියට යන කල මාපියන්ට එසේ වැඳ අවසරගෙන යාමටත් මාපියන් පිටත ගොස් සිය නිවසට පැමිණෙන අවස්ථාවලදී එසේ වැඳ පිළිගැනීමටත් දරුවන්ට පුරුදු කරවිය යුතුය. සුදුසු අවස්ථාවලදී පසඟ පිහිටුවා වැඳීමටද පුරුදු කරවිය යුතුය. දරුවන් වූ හැමදෙනම මාපියන්ගෙන් ලත් උපකාරය ගැන ඔවුන්ට ණයකාරයෝය. ඒ ණයින් නිදහස් වීමට ගිහියන් විසින් තබා පැවිදි වූ දරුවන් විසින්ද මාපිය උපස්ථානය කළ යුතුය. පැවිද්දන් ගිහි කටයුතු හැර ධන සැපයීම හැර අනුන්ගෙන් යැපෙන නිර්ධන පුද්ගල කොට්ටාසයක් බැවින් මාපියන් ජීවත් වීමට අපහසුාවක් නොමැතිනම් උපස්ථාන නොකලාටද වරදක් නැත. ආහාර පාන ආදී නොලබා මාපියෝ දුක් විඳිත්නම් පිණුසිඟා දීමෙන් වුවද ඔවුනට උපස්ථාන කළ යුතුය. මා පියනට කොතෙක් සම්පත් ඇතත් පැවිදි දරුවාගෙන්ද සත්කාර බලාපොරොත්තු වෙත්නම් එසේ බලාපොරොත්තු වන මාපියන්ට පැවිද්දා විසින්ද සත්කාර කළ යුතුය නොකරතහොත් වරදකි මාපියන්ගේ බලාපොරොත්තු ඇතත් නැතත් ගිහි දරුවන් විසින් මාපිය උපස්ථානය කළ යුතුමය නොකිරීම වරදකි. මාපියන්ගෙන් කිසි ධනයක් නොලබා තමන් විසින්ම ධනය සපයා පොහොසත්ව සිටින ඇතැම් දරුවෝ තමන්ට මාපියන්ගෙන් ලැබුණු දෙයක් නැතයයි ඔවුන් ගැන නොසලකති. එය බලවත් වරදකි. කෙනෙකුට සොය ශක්තියෙන් ධනය සැපිය හැකි වන්නේද බාල කාලයේදී මාපියන් විසින් පෝෂණය කළ නිසාය. එබැවින් ස්වශක්තියෙන් ලබන ධනයේද මාපියන්ගේ ආධාරයෙන් තොරව ලබන්නක් නොවන බව දැන ශක්ති පමණින් මාපිය උපස්ථානය කළ යුතුය. මාපියන්ගේ ධනයෙන් මාපිය උපස්ථානය කිරීම පැසසිය යුත්තක් නොවේ. ධනය දිය හැකිනම් දරුවන් නැතද උපස්ථායකයන් හිඟ නැත. කුලීකාරයෙකුගෙන්ද ඒ උපස්ථානය ලබාගත හැකිය. Taman විසින්ම ධනය සපයා එයින් මාපියන් උපස්ථානය කිරීමම උසස් උපස්ථානයයි. පැසසිය යුතු උපස්ථානයයි. මාපිය උපස්ථානයට ඔවුන්ගෙන් ධනය බලාපොරොත්තු නොවිය යුතුය. මාපියන්ගෙන් කිසි ධනයක් නොලැබුවහත් බාල කාලයේදී ඔවුන් විසින් කළ උපකාරය ඊතා මහත් බැවින් කළ හැකිනම් Tamanගේ මුළු කාලයම වුවද එය ගැන ගතකොට ඔවුන්ට උපස්ථාන කිරීමට වටනේය සියවසක් මාපියන්ට උපස්ථාන කළත් මාපියන්ගේ ණය නොගෙවෙන බව මාතෘ පීතෘ ගුණ සූත්‍රයේ දක්වා තිබේ මාතෘ පීතෘ ගුණ සූත්‍රය ද්වින්නාහං භික්ඛවේ න සුප්පත්තිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ඒකේන භික්ඛවේ අංසේන මාතරං පරිහරෙය්‍ය ඒකේන අංසේන පිතරං පරිහරෙය්‍ය වස්සාතායුකෝ වස්ස සජීවී සෝච නේසං උච්ඡාදන පරිමද්දන නාහපන සබ්බාහ නේන තේපි තත්තේච මුත්ත කරීසං චජේයෝ නත්වේව භික්ඛවේ මාතා පිතුන්නම් කතාවා හෝති පතිකතං වා ඉමස්සච භික්ඛවේ මහා පටවියා පහූත සන්තරතානාය මාතා පිතරෝ ඉස්සරියා දීපච්චේ රඤ්ඤේ පතිට්ඨවේය නච්චේව භික්ඛවේ මාතා පිතුන්නම් කතං වා හෝති පතිකතං වා තං කිස්ස හේතු බහූපකාරෝ භික්ඛවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්ස දස්සතරෝ යෝචකෝ භික්ඛවේ මාතා පිතරෝ අස්සද්දෝ සත්තා සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාත්තපේති දුසීලේ සීල සම්පදාය මච්චරි ඡාග සම්පදාය, දුප්පඤ්ඤෝ, පඤ්ඤා සම්පදාය, සමාදපේති, නිවේසේති, පතිට්ඨාපේති. එතාවතාකෝ මාතා පිතුන්නම් කතඤ්ඤු හෝති, පති කතඤ්ඤ, අති කතඤ්ඤ ചാති. තේරුම මහණෙනි මම දෙදෙනෙකුට ප්‍රත්‍යඋපකාර කිරීම පහසු යයි නොවදාරමි. කවර දෙදෙනෙකුට දෙයත් මවය පියාය යන දෙදෙනාටය සියවසක් ආයු ඇත්තා වූ සියවසක් ජීවත් වන්නා වූ දරුවෙක් එක් උරහිසකින් මවද එක් උරහිසකින් පියාද උසුලා සිටින්නේද හිතෙමෙම ඔවුනට සුවඳ ගැල්වීමෙන්ද ඇඟ පිරිමැදීමෙන්ද නෑවීමෙන්ද අත්පා මිරිකීමෙන්ද උපස්ථාන කරන්නේද ඔව්හු එහිම මල මුත්‍රා කරන්නාහුද මහණෙනි එතෙකින්ද මාපියන්ට උපකාර කළේ හෝ නොවන්නේය ප්‍රත්‍යූපකල කාරකලේ හෝ නොවන්නේය මහණෙනි යමෙක් බොහෝ සත්‍රුවන් නැත්තා වූ මේ මහ පොළවට අධිපති වූ සක්විති රජෙක්හි මාපියන් පිහිටුවාද එතකින්ද මාපියන්ට උපකාර කළේ හෝ නොවන්නේය ප්‍රතිඋපකාර කලේ හෝනවන්නේය. කුමක් හේින්දයත් මහණෙනි මාපියෝ දරුවන්ට බොහෝ උපකාර කර ඇත්තෝය. දරුවන්ගේ දිවි පවත්වන්නෝය. දරුවන් පෝෂණය කරන්නෝය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝය. මහණෙනි යම් දරුවෙක් අශ්‍රද්ධාවන්ත මාපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවාද ඇතුළත් කරවාද පිහිටවාද දුස්සීල වූ මාපියන් සීල සම්පත්තියෙහි මසුරු වූ මාපියන් ත්‍යාග සම්පත්තියෙහි ප්‍රඥා විරහිත මාපියන් ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවාද ඇතුළත් කරවාද පිහිටවාද එතකින් මාපියන්ට උපකාර කළේද ප්‍රත්‍යඋපකාර කළේද අධික කොට උපකාර කළේද වේය යනු මාතාපිතෝ ගුණ සූත්‍රයේ තේරුමයි. මල මුත්‍ර පහ කරවීමට පවා නොබස්සවා සියවසක් මුළුල්ලේ මාපියන් කරපිට තබාගෙන කරන උපස්ථානයේද ඔවුන් චක්‍රවර්ති රාජ්‍යයේ පිහිටවීමද ඔවුන්ගෙන් ලත් උපකාරයට පමණ නොවන බවද සදහැනැති මාපියන් සදහැවතුන් කරවීමද දුසිල්වත් මාපියන් සිල්වතුන් කරවීමද මසුරු මාපියන් නොමසුරු කිරීමෙන්ද නුවණැති මාපියන් නුවණැතියන් කිරීමද මාපියන් කළ උපකාරයට සෑහෙන උපකාරය වන බව මාතෘ පීතෘ ගුණ සූත්‍රයෙන් දක්වයි. එබැවින් මාපි උපස්ථානය කරන දරුවන් විසින් ඔවුනට ආහාර පාන ආදියෙන් උපස්ථාන කිරීම පමණකින් නොනවති තමන්ගේ මාපියෝ ගුණධර්ම නැත්තෝ වෙත්නම් තමා විසින් කාරණා කියා දීමෙන් හෝ අන්‍යයන් ලවා අනුශාසනා කරවීමෙන් හෝ ඔවුන් ගුණවතුන් කරවන්නටද උත්සාහ කළ යුතුය. එසේ කළ තැනැත්තේම මාපියන්ට සෑහෙන උපකාරයක් කළේ වන්නේය. දුස්සීලයන් සීලේහි පිහිටවීමය යන්නෙහි අදහස වරදවා තේරුම්ගෙන ඇතැම්හු සුදුවත් සපයාදී මහලු මාපියන් පෝයට සිල් සමාදන් කරවන්නට උත්සාහ කරති. එයත් මාපියන්ට කරන උපකාරයක් වෙයි. එහෙත් මාතෘ පීතෘ ගුණ සූත්‍රයේ දක්වන දුස්සීල මාපියන් සිල්වතුන් කරවීම යනු පොහොයට සිල් සමාදන් කරවීම නොව මාපියෝ ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිත්‍යාචාරය බොරු කීම, සුරාපානය යන මේවායින් සමහරක් හෝ ඒ සියල්ලම හෝ කරන්නෝ වෙත්නම් ඔවුන් ඒවා නොකරන්න වුන් කිරීමය. පොහොයට සිල් සමාදන් නොවීමෙන් මිනිසෙක් දුස්සීලයෙක් නොවේ. දුස්සීලයා යයි කියනුයේ පස්පවින් නොයලකෙන්නාහට මාපිය උපස්ථානයේ අනුහස් ස්වභාවයෙන්ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමන්ට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන්ම අනුපම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක්ම මාපියෝ ඊත ඕනෑ කමින්ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහා නාම ශාක්‍යතුමාට මාතා පිතානුකම්පිත කම්පිතස්ස මහා නාම කුලපුත්තස්ස බුද්ධියේව පාටිකංකි තබ්බා නොපරිහානීයි මහා නාමය මාපියන් විසින් අනුකම්පා කරන ලද කුලපුත්‍රයාට දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේයයි වදාළසේක. මාපියන්ගේ අනුකම්පාව ලැබීම මාපි උපස්ථානයේ එක් අනුහසකි. මාපි උපස්ථානය කරන සත්පුරුෂයාට අන්‍ය සත්පුරුෂයෝද අනුකම්පා කරති. පසසති. ඇතම් සොරුපවා මාපි උපස්ථාන කරන්නාගේ වස්තුව පැහැර නොනැගීමෙන් නොගැනීමෙන් ඔවුනට අනුකම්පා කරති. සමහර විට රෞද්‍ර වූ යක්ෂ රාක්ෂියෝ පවා මාපිය උපස්ථානය කරන්නාට අනුකම්පා කරති. දෙවියෝද අනුකම්පා කරති. සුත්ත නම් වූ දුගී පුරුෂයා මාපිය උපස්ථානය කළ නිසා යක්ෂයාගෙන් අනුකම්පාවද ලබා පොහොසතෙක්ද විය. සාම කුමාරයෝ මාපි උපස්ථානයේ නිසා රාජ කරුණාව හා දේව කරුණාවද ලැබූහ. යෝ මාතරං වා ඊතරං වා මච්ඡෝ ධම්මේන පෝසති ඉදේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති යම් මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේද ඔහුට මෙලොව නුවණැත්තෝ පසසති ඒ මරණින් මතු ස්වර්ගයේහි ඉපිද සතුටු වේය යනු එහි තේරුමයි. මාපියන්ට නොසැලකීමේ ආදීනව මාපියන් බොහෝ දුක් විඳ දරුවන් පෝෂණය කරනුයේ අමාරුවකදී ඔවුහු තමන්ටත් පිහිට වෙති යන අදහසිනි. තමා පෝෂණය කරා වූ ඔවුන්ගේ ඒ අදහස හැකිපමණින් ඉටු නොකොට තමාගේ වැඩ පමණක් බලාගෙන තමා පමණක් ප්‍රීති වෙමින් කල්යවන දරුවා අධම අසත්පුරුෂයෙකි දරුවන්ගෙන් පිහිටක් නොලබා දුක්ඛිතව වෙසෙන මාපියන් හට තමන් ආදරයෙන් පෝෂණය කළ දරුවන්ගේ නොසලකීම සිහිවන කලෙහි මහත් ශෝකයක් ඇතිවේ. ඒ දරුවන්ටද නපුරකි. මාපියන්ගේ හදවතේ ඇවිලෙන ගින්න අකෘතඤ්‍ය දරුවන්ගේ යස ඉසුරුද දබයි. ඔහු ඒ හේතුවෙන් නොඑක් ව්‍යසනයන්ට පැමිණෙති. එබැවින් තථාගතයන් වහන්සේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහූසන්ත නහරති තං පරාභවතෝ මුඛං යනු වදාළසේක යම් දරුවේ තරුණ බව ඉක්මුණා වූ මහලු මව හෝ පියා හෝ ඔවුන් පෝෂණය කළ හැකිව සිටීම පෝෂණය නොකරේ නම් එය පිරිහීමේ හේතුවක් වේය යනු එහි තේරුමයි. එබඳු අසත්පුරුෂයෙකුට විපතක් වූ කලෙහි මාපියන්ට පවා දයාවක් නැති මේ අසත්පුරුෂයාට උපකාරයට යාමෙන් කවර ඵලයක්දයි සෙස්සෝ ඔහුට අනුකම්පා නොකරති මේ අසත්පුරුෂයාට මෙසේ වීමම හොඳය යයි කියති මාපියන්ට නොසැලකීම කොපමණ මහත් වරදක් කොට පැරණියන් සැලකුවාද කියතොත් පෙර එක් කලෙක මහලු මාපියන් දුක් විඳින්නට හැර තමන් සැප විඳින දරුවන් මරා දැමිය යුතුය යන නීතියක් පවා දමදිව පැවතියේය මාපියන්ට නොසලකන තැනැත්තා මරණින් මතු නරකයට යන බවද මෙසේ දක්වා තිබේ එවං කිච්ඡා බතෝ පෝසෝ මාතෝ අපරිචරකෝ මාතරි මිච්ඡා චරිत्वा නිරයංසෝ uppajjati එවං කිච්ඡා බතෝ පෝසෝ පිතු අපරිචාරකෝ පිතරි මිච්ඡා චරිत्वा නිරයංසෝ uppajjati මෙසේ මාපියන් විසින් දුක්සේ පෝෂණය කළා වූ මවට උපස්ථාන නොකරන්නා වූ තැනැත්තේ මව් කෙරෙහි නොමනා කොට පිළිපැදීම නිසා නරකෙහි උපදී. මෙසේ මාපියන් දුකසේ පෝෂණය කරන ලද්දා වූ පියාට උපස්ථාන නොකරන්නා වූ දරුවා පියා කෙරෙහි නොමනා කොට පිළිපැදීමෙන් නරකෙහි උපදීය යනු ගාථාවල තේරුමයි. මාපියන්ට වරද කොට ඔවුන්ගේ සිත් රිදවීම බලවත් පාපයකි. ඒ සමහර විට මෙලොවදීම විපාක දෙන්නේය. මව්පියන්ගේ කිනම් වරදක් ඇතිවත් දරුවන් විසින් එය ඉවසිය යුතුය. ඒවා ගැන ඔවුන් හා කලහයට නොයා යුතුය. වචනයකින් පවා ඔවුන්ගේ සිත් නොරදවිය යුතුය. නොදත්කම නිසා හෝ කෝපය නිසා හෝ මාපියන්ට වරදක් කරන ලද්දේ නම් ඔවුන් සමා කරවා ගත යුතුය. තමා අතින් වූ වරදට සමාව ලබන්නට කලින් මාපියන් කලුරිය කළේ නම් මල සිරුරට හෝ වැඳ සමාව එල්ලිය යුතුය. සමාව ගැනීමෙන් පාපය තුනී වෙයි. මාපියන් නොකැමැති ඔවුන් වළක්වන දේවල් ඔවුනට අකීකරුව ඔවුන්ගේ සිත් රිදවා නොකළ යුතුය. එසේ කරන ක්‍රියා ඵලදායක වන්නේද නොවේ. මව වළක්වදී ඇයටද ගසා අකීකරුව වෙළඳාමට ගිය මිත්තකවින්ද නැමැත්තා එයින්ම නැසුණේය. තවත් එසේ නැසුණෝ බොහෝය. දෙලොව වැඩ කැමති සෑමදෙනම තම තමන්ගේ මාපියන්ට හැකිපමණින් උපස්ථාන කිරීමෙන්ද කීකරුව හැසිරීමෙන්ද ඔවුන්ගේ සිත් සතුටු කරත්වා දරුවෝ දරුවෝ වනාහි අත්‍රජ්ජය කතං යාතකය කෙත්තජය අන්තේවාසිකය දින්නකය යයි පස් කොටසකි අත්‍රජ්‍ය යනු තමන් නිසා උපන් දරුවෝය ඥාතක යනු නෑකමින් දරුවන්නෝය කෙත්තජ යනු සමීපෙහි ඉපදීමෙන් දරු වූවෝය ඔවුන් නැත්තේ දෙව්ලොවය දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නොවදති. හැකේහි හෝ ලයෙහි හෝ යහනෙහි හෝ උපන් තැනැත්තෝ දෙවියෝ දරු කොට සලකති. අන්තේවාසික යනු ගෝලයෝය. ගුරුවරයා විසින් දරුවෙකු මෙන් සලකා ශිෂ්‍යයා හට හොඳ නරක කියාදී සිප් සතර උගන්විය යුතුය. ශිෂ්‍යයා විසින්ද ගුරුවරයා පියෙකු මෙන් සැලකිය යුතුය. අනුන් විසින් දරුවෙකු කොට දෙන ලදුව තමා විසින් පෝෂණය කරන ලද දරුවා දින්නක නම් වෙයි. ඒ පස් කොටසක් වූ දරුවන්ගෙන් අත්‍රජ නම් වූ දරුවෝ ප්‍රධාන වෙති. අතිජාත දරුවෝය අනුජාත දරුවෝය අවජාත දරුවෝයයිද දරුවෝ තුන් කොටසක් වෙති. මාපියන්ට වඩා ගුණවත් වූ දරුවෝ අතිජාත පුත්‍රයෝය. මාපියන් හා සමාන ගුණ ඇති දරුවෝ අනුජාත පුත්‍රයෝ වෙයි. මාපියන්ට වඩා ගුණෙන් හීන දරුවෝ අවජාත පුත්‍රයෝය. අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡanti පණ්ඩිතා අවජාතං න ඉච්ඡanti සෝ හෝති කුල ගන්ධනෝ පණ්ඩිත මාපියෝ අතිජාත වූද අනුජාත වූද පුත්‍රයන් කැමති වන්නාහ අවජාත දරුවන් නොකැමති වන්නාහ අවජාත පුත්‍රයා කුලය නසන්නෙක් වන්නේය යනුෙහි තේරුමයි පණ්ඩිත මාපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන කරුණු පණ්ඩිත මාපියෝ කරුණු පහක් බලාපොරොත්තුෙන් දරුවන් තනති ඒ බව තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක පණ්ඩිත මාපියෝ කරුණු පහක් බලමින් දරුවෙකු කැමති වෙති. අප විසින් පෝෂණය කරන ලද තැනැත්තේ මහලු කාලයේදී අප පෝෂණය කෙරේය. වැඩක් ඇති වූ කල්හි අපට එය කරන්නේය. දරුවා නිසා අපගේ කුල પરම්පරාව බොහෝ කල් පවතින්නේය. අපගේ උරුමය පවතින්නේය. අප මල කල්හි අප උදෙසා දන් දෙන්නේය. යන මේ කරුණු බලාපොරොත්තුෙන් නුවණැත්තෝ දරුවෙකු කැමති වන්නාහ යනු එහි අදහසයි. බාල කාලයේදී Taman පෝෂණය කළ මාපියන් හට ඔවුන් බලාපොරොත්තු වන කරුණු පහ ඉටු කිරීම දරුවෙකුගේ පරම යුතුයකමය. දරුවෝ ඒ කරුණු පහ ඉටු කෙරෙත්වා. ගුරුවරු මිනිසා උප්පත්තියෙන් කිසිම ධර්මයක් ශිල්පයක් ශාස්ත්‍රයක් දන්නේ නොවේ. කිසිවක් නොදත් හෙතෙමේ ලොව හැසිරෙනුයේ වනේහි හැසිරෙන අන්ද මීමෙකු විලාසේනි. ඔහුගේ අන්ද ජීවිතයෙන් තමාට හෝ ලෝකයාට කිසි යහපතක් සිදු නොවේ. හේ දොළවින්ම පිරිහෙන්නේය. කිසිවක් නොදත් ඒ මිනිසයා ගුරුන් විසින් ධර්ම ශාස්ත්‍රයක් උගන්වනු ලැබූ කලෙහි ලෞකික වූද ලෝකෝත්තර වූද සකලාර්ථයන් සිදු කිරීමට සමතෙක් වෙයි. කිසිම යහපත් වැඩකට නොසුදුසුව තිබූ ඒ අන්ධ ජීවිතය සකලාර්ථ සාධනයට යෝග්‍ය වූවක් කර දෙන ගුරුවරයා ඔහුට පරම උපකාර කාරයකි. එහි වටිනාකම පමන කළ නොහැක. ගුරුවරු මාපියන් මෙන්ම දරුවන්ට අනන්ත ගුණ ඇතියෝය. එබැවින් සිසුන් විසින් මාපියන් කෙරෙහි මෙන්ම ගුරුන් කෙරෙහි සෑම කල්හි ස්වකීය ගෞරව ආදරය පැවැත්විය යුතුය. ගුරුගෝලයන්ගේ යුතුයකම් ගුරුගෝලයන්ගේ යුතුයකම් තථාගතයන් වහන්සේ විසින් සිංහාල ගෘහපති පුත්‍රයාට මෙසේ වදාරා තිබේ. පංචහිකෝ ගහපති පුත්ත ඨානේනි අන්තේ වාසිනෝ දක්ඛිනා දිසා ආචරියා පච්චපට්ඨත්තබ්බා උඨානේන උපට්ඨානේන සුස්සුසාය පාරිචර්යාය සක්කච්ඡං සිප්පං පටිග්ගහනේන තේරුම ගෘහපති පුත්‍රය අතවැසියා විසින් දක්ෂින දිසාව යයි කියනු ලබන ගුරුවරු කරුණු පහකින් උපස්ථාන කළ යුත්තාහුය. කවර කරුණු පහකින්ද යත් දුටු විට හුන්නස්නෙන් නැගීමෙන්ද දවසට තුන් වරක් උපස්ථානයට එළඹීමෙන්ද කියන දේ මනවින් ඇසීමෙන්ද අසුන් පැනවීම පෑන්ගෙන ඊම් ආදී වත් කිරීමෙන්ද සිල්පය මනාකොට ඉගෙනීමෙන්ද යන මේ කරුණු පහිනි ඉමේහිකෝ ගහපති පුත්ත පංචහිඨානේහි අන්තේ වාසිනා දක්ඛිනා දිසා ආචරියා පච්චපට්ඨිතා පංචහිඨානේනි අන්තය වාසිකං අනුකම්පන්ති කම්පන්ති සුවිනීතං විනේති සුග්ගහිතං ගහාපෙන්ති සබ්බ සිප්ප සුත්ත සම යක්ඛායිනෝ භවಂತಿ මිත්තා මච්චේසු පටියාදෙන්ති දිසාසු පරිත්තාන කරොන්ති ඉමේහිකෝ ගහපති පුත්ත පංචහිඨානේනි අන්තේ වාසිනෝ දක්ෂිනා දිසා ආචරියා පච්චපට්ඨිතා ඉමේහි පංචහි ඨානේහි අන්තේවාසීන් අනුකම්පන්ති තේරුම ගහපති පුත්‍රය අතවැසියා විසින් මේ කරුණු පහින් උපස්ථාන කරන ලද දක්ෂින දිසාවේ කියනු ලබන ආචාර්යවරයෝ කරුණු පහකින් අතවැසියාට අනුකම්පා කරති කවර කරුණු පහකින්ද යත් කල යුතුය නොකල යුතු දෑ කියාදී මනාකොට හික්මවති. කරුණ නොවරදවා මනාකොට උගන්වති. ඉතුරු කර නොගෙන ශිල්ප ශාස්ත්‍රය උගන්වති. ශිෂ්‍යයාගේ උගත් සමත්කම නිකියා මිතුරන්ට ශිෂ්‍යයා හඳුන්වා දෙති. ශිෂ්‍යයා ආරක්ෂා කරති. ගෘහපති පුත්‍රය මේ කරුණු පහින් ආචාර්යවරයෝ අතවැසියාට අනුකම්පා කරන්නාහ. මේ යුතුයකම් දේශනය කර තිබෙන්නේ ගුරුවරු ශිෂ්‍යයන්ගේ ස්වාමීත්වයෙහි සිටි අතීත ලෝකයේ පැවති සිරිත් විරිත් වලට අනුවය. එදාට වඩා අද ලෝක తත්වය බොහෝ වෙනස්ය. වර්තමාන ගුරු ශිෂ්‍යයෝ දක්වනු කරුණ වලින් උපදෙස්ගෙන කාලානුරූප පරිද්දෙන් තම තමන්ගේ යුතුයකම් ඉටු කරත්වා එයින් දෙපක්ෂයටම යහපතම සිදුවන්නේය සිය යුතුයකම් ඉටු කිරීමෙන් ගුරුන් සතුටු කොට ඔවුන්ගේ අනුකම්පාව ලබන ශිෂ්‍යයා දෙලොවෙහිම යස ඉසුරට පැමිණෙන්නේය ගුරුණට වරද කිරීම වනාහි මාපියන්ට වරද කිරීමසේ මහත් වූ පාපයකි එය මෙලවද පරිහානියට කරුණකි. ස්වාමිවරුන්ගේ හා සේවකයන්ගේ යුතුයකම් සේවකයන් කරන වැඩවලින් ස්වාමිවරු පොහොසත් වෙති. සුඛිත වෙති. එබැවින් සේවකයෝ ස්වාමිවරුන්ගේ පරම මිත්‍රයෝය. සේවකයෝද ස්වාමිවරුන්ගේ ලැබෙන වැටුපෙන් දිවි පවත්වා ගනිති. දුක් නැති කරගනිති. සැප ලබා ගනිති. එබැවින් ස්වාමිවරු සේවකයන්ගේ පරම මිත්‍රයෝය. සේවකයන් යහපත් වීම ස්වාමිවරුන්ගේ නොපිරිහීමට හා දියුණුවට හේතුවකි. එසේම ස්වාමිවරු යහපත් වීම සේවකයන්ගේ යහපතට බලවත් හේතුවකි. හොඳ සේවකයන් නැති ස්වාමි දරුවන්ටද හොඳ ස්වාමියෙකු නැති සේවකයන්ටද සැපය හා දියුණුව ලැබීම දුෂ්කරය. ස්වාමි සේවක දෙපක්ෂය ඔවුනොවුන්ට හිතවත් නොවීමේ හේතුව තම තමන් අයත් යුතුයකම් ඉටු නොකිරීමය. ස්වාමි සේවක දෙපක්ෂයේම තම තමා අයත් යුතුයකම් දැනගෙන ඒවා මනමින් ඉටු කළ යුතුය. තථාගතයන් වහන්සේ විසින් සිංහාල ගෘහපති පුත්‍රයා හට ස්වාමි දරුවන්ගේ යුතුයකම් පහක් දක්වා වදාළසේක. 1. හැම සේවකයෙකු ලවා හැම වැඩම කරගන්නට නොගොස් සේවකයන්ගේ ශක්තිය බලා ඔවුන්ගේ ශක්තිය හැටියට ඒ ඒ සේවකයා හට කළ හැකි වැඩ පමණක් කරවීම ස්වාමියාගේ එක් යුතුයකමකි. 2. සේවකයාගේ తත්වය හා ඔහු කරන වැඩවල හැටිද බලා සුදුසු පරිද්දෙන් බත් වැටුප් දීම ස්වාමියාගේ එක් යුතුයකමකි. 3. සේවකයා ගිලන් වුවහොත් ආහාර බෙහෙත් ආදිය පිණිස මුදල් දීම ආදියෙන් ඔහුට සංග්‍රහ කිරීම ස්වාමියාගේ එක් යුතුයකමකි. 4. ආශ්චර්යවත් රසයක් හෙවත් විශේෂ ආහාරයක් ලදහොත් ඔවුන් සමග බෙදාගෙන අනුභව කිරීම ස්වාමියාගේ එක් යුතුයකමකි. පහ පමණ ඉක්මවා වැඩ ගන්නට නොගොස් සුදුසු කාලයේදී වැඩ නැවැත්වීම හා නිවාඩු දිය යුතු දිනවලදී නිවාඩු දීමද ස්වාමියාගේ එක් යුතුයකමකි. ස්වාමියා විසින් තමාගේ යුතුයකම් මැනවින් ඉටු කරන කලෙහි සේවකයෝ ස්වාමියාට හිතවත් වී ඔවුන්ගේ යුතුයකම්ද මැනවින් ඉටු කරන්නට පටන් ගනිති. සේවකයන්ගේ යුතුයකම් මෙසේ වදාරා තිබේ. ස්වාමියාට පළමුවෙන් නිින්දෙන් නැගී සිටීම. ස්වාමියාට පසු නිින්දට යාම. සොරෙන් කිසිවක් නොගෙන ස්වාමියා දුන්දය පමණක් ගැනීම. හොඳට වැඩ කිරීම. ස්වාමියාගේ ගුණ ජනයා අතර පතුරවාලීම යන මේ කරුණු පහ සේවකයන්ගේ යුතුයකම්ය. මේ යුතුයකම් දේශනය කර තිබෙන්නේ එක් ගයක වෙසෙන ස්වාමි සේවක ස්වාමි සේවකයන්ට සුදුසු පරිද්දෙනි. wen wen වූ නිවස්වල වෙසෙන ස්වාමි සේවකයෝ තැනට සුදුසු පරිදි සිය යුතුයකම් ඉටුකොට සමගියෙන් සතුටින් Tamanගේ මෙලව පරලොව වැඩ සිදු කර ගනිත්වා. යම් ස්වාමියෙකු නිසා තමා ජීවත් වේ නම් ඒ ස්වාමියාට වරද කිරීම විශේෂ පාපයක් බව සේවකයෝ සලකත්වා. මිත්‍රයෝ සමකල්හිම සියල්ලම Tamanගේ සමත්කමින් කාහටත් සිදු කරගත හැකි නොවේ. අනුන්ගේ උපකාර සොයන්නට සිදුවන අවස්ථා කාහටත් පැමිණේ. එබඳු අවස්ථාවලදී මිත්‍රයන් නැත්තෝ අමාරුවටපත් වෙති. සමහර අවස්ථාවලදී ඊතා දුබල මිත්‍රෙකුගෙන් ලැබෙන සුළු උපකාරයේ අගයද ඊතා මහත් වෙයි. එබැවින් නුවණැත්තෝ අනුන්හා මිතුරුකම් පවත්වති. මිත්‍රයෝ නොඑක ආකාර වෙති. අංග හතකින් යුක්ත මිත්‍රයා මිත්‍රයන් අතුරෙන් ශ්‍රේෂ්ඨය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මහණෙනි අංග 7කින් යුක්ත මිත්‍රයා සේවනය කළ යුතුය. කවර අංග 7කින් දෙයත් දීමට දුෂ්කර දෙය දෙයි. කිරීමට දුෂ්කර දෙය කරයි. ඉවසීමට දුෂ්කර දෙය ඉවසයි. රහස් ඔහුට කියයි. ඔහුගේ රහස් හඟවයි. විපතේදී නොහරි. ධන ෂය නිසා පහත් කොට නොසිතයි. මහණෙනි මේ අංග හතින් යුක්ත මිත්‍රයා සේවනය කළ යුතුය යනු එහි තේරුමයි. 1. මිත්‍ර බවක් දක්වාගෙන සිටින බොහෝ දෙනා සිය මිතුරන්ට වචනයෙන් හා නොවටිනා දේවල් වලින්ද සංග්‍රහ කරන නමුත් විපතටපත් මිත්‍රයෙකු උපකාරයක් ඉල්ලා පැමිණ කලෙහි කාරණයට සෑහෙන උපකාරයක් නොකරති. එදාට තමාගේ අමාරුවක් හෝ දක්වති. මිත්‍රකම හෝ කෙලවර කරති. එසේ නොකොට යම්කිසි විපාකයක් නිසා දිලිඳුව පිහිට සොයා ආ පිළිය නම් වූ සිටුතුමාට තමන්ගේ වස්තුවෙන් භාගයක් පරිත්‍යාග කළ සංකසිතානන්සේ දීමට දුෂ්කර දේ දීම යහපත් මිතුරාගේ එක් අංගයකි. දෙක අමාරු අවස්ථාවකදී වතුර ටිකක් දුන් කෙනෙකු නොකල සොරකමකට හසු වී මරන්නට ගෙන යනු ලබනු දැක ඔහු මුදවාගෙන පිණිස දරුවන්ද සමග දාසියක් වන්නට ඉදිරිපත් වූ ස්ත්‍රියසේ මිතුරන් වෙනුවෙන් දුෂ්කර දේ කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයකි. 3. අන්‍යයන් කරන ගැරහුම් ඉවසමින් පාපක නැමැති මිත්‍රයෙකු සිය නිවසෙහි රඳවාගෙන ඔහුට සංග්‍රහ කළා වූ අනේපිඩු මහසිටානන් මෙන් මිත්‍රයන් නිසා ඉවසීමට දුෂ්කර වූ ගැරහුම් අලාභ ආදී ඉවසීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයකි. 4. රහස් කිසිවෙකුට නොකිවිය යුතු බව මහෞෂධ පඬිතයන් විසින් ප්‍රකාශිතය. එහෙත් මිත්‍රයන්ට කිය යුතු රහස්ද ඇත්තේය. තමාගේ එබඳු රහස් මිත්‍රයාට කීම යහපත් මිත්‍රයාගේ අංගයකි. පහ කොපමණ මහත් ලාභයක් නිසාවත් විපතකින් මිදීම නිසාවත් අන් කරුණක් නිසාවත් සිය මිතුරාගේ රහස් හෙළි නොකිරීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ ඒකාංගයකි. 6 මිත්‍රයාට විපතක් වී තිබෙන දුටු කලෙහි අත්හැර නොදමා ඔහුට පිහිටවීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයකි. 7. ඇතැම්හු මිත්‍රකම් පවත්වමින් සිටියෙකු පිරිහි දිලිඳු වූ කලෙහි ඔහු පහත් කොට සිතති මිත්‍රකමද හැර දමති එසේ නොකොට සෑම කලෙහිම මිත්‍රයාට එකසේ සැලකිලි කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ එක් අංගයකි මිත්‍රකම් පැවැත්වීමේ හා බිඳීමේ හේතු කෙනෙකු හා මිත්‍ර වීම පහසු වැඩකි. දුෂ්කර කාරණේ නම් මිත්‍රත්වයේ දීර්ඝ කාලයක් නොබිද පවත්වා ගැනීමය. මිත්‍රත්වය කල් පැවැත්විය හැක්කේ නුවණැතියන්ටය. අඥානයෝ මිත්‍ර වී නොබෝ කලකින්ම ඔවුනොවුන් බිඳෙති. බිඳුනා වූ ඔවුහු ඔවුනොවුන්ට සතුරුකම් කරමින් සිටිනු මිස නැවතත් මිත්‍රත්වයේ සකස් කර නොගනිති. මිත්‍ර වූ නුවණැත්තෝ පහසුවෙන් නොවිදෙති. යම්කිසි හේතුවකින් ඔවුනොවුන් බිදුනාහුද ඔවුහු නැවත මිතුරු වෙති. සෑම කල්හිම වෛරය නොපවත්වති. එහෙයින් තථාගතයන් වහන්සේ සචේ පි සන්තෝ විවදಂತಿ කිප්පං සන්දී යරේපුන බාලා පත්තාව බිජ්ජන්ති නතේ සමත මජංගු යනු වදාළසේක සත්පුරුෂයෝ ඔවුනොවුන් බිඳුනාහුද වහා සමගියට පැමිණෙති අඥානයෝ මැටිබඳුන් බිඳෙන්නාක් මෙන් ඔවුනොවුන් බිඳති ඔවුහු නැවත සමගියට නොපැමිණෙතිය යනු එහි තේරුමයි මැටි බඳුන බිඳුන පසු නැවත සන්දි නොකළ හැකිය බාලයෝ මැටි බඳුනසේ නැවත සමගි නොකළ හැකි ලෙස බිඳෙති. රන් බඳුන බිඳුනේද නැවත ප්‍රකෘතිමත් කළ හැකිය. නුවණැත්තා වූ සත්පුරුෂයෝ බිඳුනාහුද රන් බඳුන්සේ නැවත සමගි කළ හැකිය. මිතුරුකම් කල්පවත්වනු කැමතියන් විසින් මිතුරු දහම නැමැති බැම්ම තහවුරු වීමට හා බිඳීමට ඇති හේතු දැනගත යුතුය. අනුන්ගෙන් කොතෙක් ලදත් සෑහීමකට නොපැමිණෙන ස්වභාවය වූ මහිච්ඡතාවය තමාගෙන් දෙයක් අනුනට දීමට නොකැමැති බව වූ මසුරුකමය කෙලෙහිගුණ නොදැනීමය නොවිමසා කටයුතු කිරීමය වංක අදහස්ය වරද නොපිළිගැනීමය කේලාම් පිළිගැනීමේ යන ආදිය මිත්‍රත්වය බිඳීමේ හේතුය. ලද දෙයින් සතුටු වන ස්වභාවය වඩ වඩා අනුන්ගෙන් ගන්නට බලාපොරොත්තු නොවන බවය ත්‍යාගවත් බවය කෙලෙහි ගුණ දැනීමය ඉක්මන් නොවි විමසා දුර බලා වැඩ කිරීමය අවංක බවය වරද පිළිගැනීමය කේලාම් නොපිළිගැනීමය යනාදිය මිතුරුකම් කල් පැවැත්වීමේ හේතුහුය. මිත්‍ර ප්‍රතිරූපකයෝ අඤ්‍ය දත්තුහර වචී පරම අනුප්පිය බාණී අපාය සහාය යයි මිත්‍ර ප්‍රතිරූපකයෝ එනම් මිත්‍රයන් වැනි සතුරෝ හතර දෙනෙක් වෙති. 1. අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ අඤ්ඤදත්තුහර නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාය. තමාගෙන් කිසිවක් නොදී අනුන්ගෙන්ම ගැනීමය ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය තමාට බයක් පැමිණ කලෙහි පමණක් සතුටු කරවීම පිණිස පක්ෂ කරගනු පිණිස අනුන්ට වැඩ කිරීමය තමාගේ ප්‍රයෝජනය පිණිසම මිතුරන් ඇසුරු කිරීමේ යන මේවා අඤ්‍ය දත්තු හරයාගේ ලක්ෂණයෝය. දෙක ක්‍රියාවෙන් කිසිවක් නැතිව කතාවෙන් පමණක් අනුන්ට සංග්‍රහ කරන තැනැත්තේ වචී පරම නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාය ඊයේ පෙරේ පෙරේදා පැමිණියේ නම් මේ මේ දේ දෙන්නට තිබුණේය මේ මේ දේ කරන්නට තිබුණේය යයි අතීතයෙන් සංග්‍රහ කිරීමය පසුවට දෙමිය කරමිය යයි අනාගතයෙන් සංග්‍රහ කිරීමය කතාවෙන් පමණක් නිර්ර්ථක ලෙස සංග්‍රහ කිරීමය කරුණක් පැමිණ කලෙහි තමාගේ අමාරුවක් දැක්වීම යන මේවා වචී පර්මයාගේ ලක්ෂණයෝය 3 යුක්තිය අයුක්තිය නොසලකා සිදුවන වැඩ අවැඩ නොසලකා කෙසේ හෝ අනේකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්තගෙන කතා කරන්නා වූ තැනැත්තේ අනුප්පිය බාණී නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාය. අනිකා කරන්නට යන හොඳ නරක දෙකම අනුමත කොට කතා කිරීමය ඉදිරියේහි ಗುಣ කීමය නැති තැන දොස් කීමය යන මේවා අනුප්පිය බාණියාගේ ලක්ෂණයෝය. 4 සුරාපාන ආදී පව්කම් කිරීමට එක්වන්නා වූ තැනැත්තා අපාය සහාය නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාය. සුරාපානයට යහළු වීමය, නොකල්හි ඇවිදීමට යහළු වීමය, නැටුම් ආදිය දක්නට යාමට යහළු වීමය, සූදුවට යාමට යහළු වීමය යන මේවා අපාය සහායගේ ලක්ෂණයෝය. මිත්‍ර ප්‍රතිරූපකයෝ මිත්‍රයන්සේ පෙනී සිටින සතුරෝය. පාප මිත්‍රයෝ යයි කියනුයේද ඔවුන්ටමය. පාප මිත්‍ර සේවනය ඊතා නපුරකි. ඒ නොවිය හැකි පිරිහීමක් නොවිය හැකි විපතක් නැත. 80 කෝටියක් ධනයට හිමිව සිටි මහදන සිටු පුත්‍රයා පාප මිත්‍ර සේවනයෙන් සිඟමනටපත් විය. අජාසත් රජ සෝවාන් වූ පරම ධාර්මික රජෙකුගේ පුත්‍රයෙකුද වී ඒ જાතියේම සෝවාන් වීමට තරම් පෙරපින් ඇතියෙකුද වී පාප මිත්‍ර සේවනයේ වරදින් පිය රජු මරා අපායට ගියේය එසේ පාප මිත්‍ර සේවනයෙන් පිරිහුණු පුද්ගලයෝ ඊතා බොහෝය එබැවින් මෙලොව පරලොව වැඩ කැමැති සෑම දෙනා විසින්ම සර්පාදීන්ගෙන් මෙන්ම පාප මිත්‍රයන්ගෙන්ද පරිස්සම් විය යුතුය. පාප මිත්‍රයා සර්පයාට වඩා නපුරකි. කල්යාණ මිත්‍රයෝ හතර දෙන උපකාරක මිත්‍රයාය සමාන සුඛ දුක්ඛ මිත්‍රයාය අත්තක්ඛායි මිත්‍රයාය අනුකම්පක මිත්‍රයායයි කල්යාණ මිත්‍රයෝ හතර දෙනෙක් වෙති. 1. උපකාර උවමනා තැනදී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා උපකාරක මිත්‍රයාය. ආරක්ෂා කළ යුතු අවස්ථාවලදී මිතුරා ආරක්ෂා කිරීමය මිතුරාගේ වස්තුව ආරක්ෂා කිරීමය විපතේදී පිහිටවීමය කරුණක් පැමිණ කලෙහි ධනය දීමෙන් උපකාර කිරීම යන මේවා උපකාරක මිත්‍රයාගේ ලක්ෂණයෝය. දෙක මිතුරාට වන සුවදුක් තමාට වන සුවදුක්සේ සලකන මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයාය. තමාගේ රහස් මිතුරාට කීමය මිතුරාගේ රහස් අනෙකෙකුට නොදැන ගන්නට ආරක්ෂා කිරීමය විපතේදී හැර නොයාමය මිතුරා වෙනුවෙන් ජීවිතය වුවද පරිත්‍යාග කිරීමට කැමැති බවය යන මේවා සමාන සුඛ දුක්ඛ මිත්‍රයාගේ ලක්ෂණයෝය 3 දෙලොව යහපත සිදු කර ගැනීමේ මඟ පෙන්වන්නා වූ සත්පුරුෂයා අත්තක්ඛාය මිත්‍රයාය පාපයෙන් වැළැක්වීමය යහපතෙහි පිහිටවීමය නොදත් දෑ කියා දීමය ස්වර්ගයට මඟ කියා දීම යන මේවා අත්තක්ඛාය මිත්‍රයාගේ ලක්ෂණයෝය සිය මිතුරාට මවකමෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තා අනුකම්පක මිත්‍රයාය මිතුරාගේ පිරිහීම ගැන කනගාටු වීමය දියුණුව ගැන සතුටු වීමය දොස් කීම වැළැක්වීමය ගුණ කියන්නවුන්ට පැසසීමේ යන මේවා අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණයෝය කල්යාණ මිත්‍ර සම්පත්තිය තථාගතයන් වහන්සේ විසින් ඊතා උසස් කොට වර්ණනා කරන ලද්දකි. සියලු දුකින් මිදීමට හා ලෞකික වූද ලෝකෝත්තර වූද සකල සම්පත්තීන්ම ලැබීමද කල්යාණ මිත්‍ර සේවනය බලවත් හේතුවකි. කල්යාණ මිත්‍ර සේවනයෙන් තොරව උසස් සම්පත් ලැබීමට දුෂ්කරය. එබැවින් සකලාර්ථ සිද්ධියට හේතු වන්නා වූ මේ කල්යාණ මිත්‍රයන් හැඳින දරුවෙකු විසින් මවක සේවනය කරන්නාක් මෙන් ආදරයෙන් ඔවුන් සේවනය කළ යුතුය. තථාගතයන් වහන්සේ වදාළසේක. කල්යාණ මිත්‍රයන් සේවනය කොට සියල්ලෝම සියලු දුකින් මිදී පරම සුන්දර අමෘත මහා නිර්වාණ සම්පත්තියට පැමිණෙත්වා තථාගතයන් වහන්සේගේ ධර්මය ලොවේහි බැබලේවා මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්තවීර පාදයන් වහන්සේ විසින් සම්පාදිත බෞද්ධයාගේ අත්පොත නිමි